ප්‍රඥාව සහ උපේක්ෂාව. මේ ත්‍රිලක්ෂණ ප්‍රඥාවේ පළවෙනි කාරණේ තමයි අනිත්‍ය ධර්මයේ පිළිබඳ ඥාණය. එය මතු කරගන්නට ඊටාම යෝග්‍ය කාලයක් වර්ධ සමය. ඊළඟට දුක්ඛ ලක්ෂණය. දුක්ඛ කියලා කියන්නේ දුක්ඛ ලක්ෂණය අපට ප්‍රකට කරුණු දෙකක් තියෙනවා පීලන ලක්ෂණය සහ ਸੰతాප ලක්ෂණය. දුක්ඛ ලක්ෂණය හැටියට කරුණු ලක්ෂණ හතරක් කියනවා. සංකත විපරිණාම පීලන ਸੰతాප. ඒතර පීලන ਸੰతాප දෙක අපට වඩා තදින් දැනෙන්නට ගන්නවා මේ වෘද්ධ සමයේ. පීලන කියලා කියන්නේ පීඩාකාරී බව. ਸੰతాප කියලා කියන්නේ දැවෙන තැවෙන ගති. එතකොට කායික වශයෙන් දැනෙන පීඩාවන් බොහොමයි. ඒ නිසා තමයි රේරුකාණේ මහානායක හඳුරෝ සිහිපත් කරන්නට යෙදුනේ ධම්මානන්ද නායක හාමුදුරන්ට ධම්මානන්ද මේ රාත්‍රියකදී දුක්ඛ සත්‍ය ගැන මට වැටහුණු දේවල් පොතක් ලිව්වොත් පිටු 5000ක විතර පොතක් ලියන්න ඒ උන්වහන්සේ තමන්ගේම කය තුළින් මතුවෙන දුක්ඛ ලක්ෂණ විදර්ශනාවට අනුව ප්‍රඥාවෙන් ප්‍රත්‍යවේක්ෂා කළ නිසා. ඉතින් එහෙම නැති කෙනෙක් අර තමන්ගේ කය තුළින් මතුවෙන දුක්ඛ ලක්ෂණත් එක්කලා ගැටි ගැටි හැපි හැපි සමහර වෙලාවට පීඩා විඳින්නට පුළුවන් අන් අය සමගත් ගැටෙන්නට පුළුවන්. අපිට මතකයි අපේ තාත්තා අපි බොහෝ අවස්ථාවලදී උදාහරණ හැටියට සිහිපත් කරනවා. එතුමන් මිය ගියේ පිළිකා රෝගයක් වැළඳිලා. ඉතින් එතුමන්ට වැළඳුණු පිළිකා රෝගය බලවත් වේදනාකාරී පිළිකාවක්. වෛද්‍යවරුට පෙන්නලා ඒක හඳුනා ගන්නකොට වෛද්‍යවරු කිව්වා දැන් හැමතැනම පැතිරලා තියෙන දැන් ප්‍රතිකාර කරන්න බෑ ශල්‍ය කර්ම කරලා වැඩක් නැහැ ඒ නිසා හැකි විදිහට කන්න බොන්න දීලා උපස්ථාන කරලා පවත්වා ගන්න. ඉතින් අපි යම් යම් ප්‍රතිකාරත් කළා නමුත් ඒවා තරම් සාර්ථක වුණේ නැහැ. කෙසේ නමුත් රෑ දවල් දෙකේම අර වේදනාවෙන් කෑ ගහමින් තමයි තාත්තා හිටියේ. ඒ අවස්ථාවේදී අපි සිහිපත් කළා තාත්තේ ටිකක් බුදු ගුණ සිහි කරන්න කියලා බුද්ධ රූපයක් අපි ගෙනihin බිත්තියේ එල්ලලා තිබ්බා. ඒ දිහා බලාගෙන බුදු ගුණ සිහි ඒ වගේම සබ්බපාපස්ස ගාතාව ටික ටික කියන්න. ඒ කිසිවකට අවධානය යොමුුනේ නැහැ අර වේදනාවත් එක්ක කෑ ගගහ පීඩාව වෙත. ඉතින් අවසානයේ තාත්තගේ තුනටියෙන් පහල සම්පූර්ණයෙන් පණ නැති වුණා. ඊට පස්සේ දවසක් අපි ගියාට පස්සේ තාත්තා අතින් අල්ලගෙන අඬන්න පටන් ගත්තා. "හාමුදුරනේ දැන් මේ මගේ ජීවිතයේ අවසානයයි. මේ රෝගය සුව කරන්න පුළුවන් කමක් නැහැ. මේකෙන්ම තමයි මට මැරෙන්න වෙන්නේ. ඉතින් එතනදී අපි විමසුවා තාත්තට දැන් මේ රෝගයෙන්ම නම් මැරෙන්නට වෙන්නේ මේක සුව කරන්නත් බැරි නම් දැන් අඬලා දොඩලා වැළපිලා මොකද්ද කරන්න පුළුවන් ඒකෙන් කරන්න පුළුවන් හිත නරක කරගෙන මැරිලා ගිහින් දුගතියක උපදින එක විතරයි ඉතින් කය දුර්වල වෙනවයි කියලා ඒකත් එක්ක ගැටිලා හිත නරක කරගෙන හිතත් දුර්වල කරගෙන දෙකම විනාශ කරගන්නවද එහෙම නැත්නම් කයට හැකිපමණින් ප්‍රතිකාර කරලා ඒක රැකගන්න පුළුවන් වුණොත් රැකගන්නවා බැරි වුණොත් සිත හරි රැකගෙන පරලොව ජීවිතේවත් සුවපත් කරනවා. ඕකෙන් කොයිකද වඩා බුද්ධිමත්. ඒ නිසා මේ වෙලාව ඒ විදිහට හැඟීම් බර වෙන්නට සුදුසු අවස්ථාව නෙමෙයි හැකි විදිහට ජීවිතයේ යථාර්ථය තේරුම් අරගෙන හිත සකස් කරගන්නට සුදුසු කාලයයි කියලා ජීවිතය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දෙසූ විවිධ ධර්ම කරුණු අපි තාත්තට පැහැදිලි කරලා දුන්නා. මෙහෙම කියා දෙනකොට එක දවසක් තාත්තා අර දිත්‍ය එල්ලලා තිබුණු බුද්ධ රූපේ දිහාට හැරිලා දෑතම එකතු කරලා ඒ පැත්තට වැන්ද. වැඳලා තාත්තා කිව්වා ජීවිතය ගැන මේ තරම් ගැඹුරු කරුණු බුදුහාමුදුරුවෝ කොහොම වටහා ගත්තද දන්නේ. පස්සේ අපි එතෙන්දි පැහැදිලි කළා තාත්තේ බුදුහාමුදුරුවෝ මේව වටහා ගත්තේ S2 පියාගෙන ගහක් යට වෙලා වාඩි වෙලා ඉඳලා නෙමෙයි අපි වගේම ඉපදිලා ලෙඩ වෙලා මැරිලා දුක් විඳලා ජීවිතේ දුකයි කියන බව උන්වහන්සේ අවබෝධ කරගත්තා. ඒ නිසා තාත්තටත් ඉස්සර බණ මඩුවේ වාඩි වෙලා ඉඳගෙන දුක්ඛ සත්‍ය ගැන බණ ඇහුවා. දැන් ඒ අහපු බණ දැන් වටහා ගන්නට සුදුසු කාලයයි. ඉපදීම දුකක් කියන බව. ඉපදුණු නිසානේ මේ පීඩාවන් සියල්ලම. වයස්ගත වීම දුකක් කියන බව. ලෙඩවීම දුකක් කියන බව. ප්‍රේයන්ගෙන් වෙන් වෙන්නට වීම දුකක්. අපේ අමනාප අරමුණු පැමිණීම දුකක්. බලාපොරොත්තු කඩවීම දුකක්. යමක් කැමති වෙනවා නම් ඒ කැමති වෙන ආකාරයට සිදු නොවීම දුකක්. දැන් මේ සියලු දුක්ඛම් කටළු තමන්ගේ ජීවිතේ අත්දකින්නට ලැබෙන අවස්ථාව තමයි වෘද්ධ සමය. අනිත් කාලවලත් ඒවා අපට අත්දකින්නට ලැබෙනවා. නමුත් වඩාම ප්‍රකට වෙනවා අපට මගහැරිය නොහැකි ආකාරයෙන් ඒවා අපේ ඉන්ද්‍රයන්ට දැනෙන්න පටන් ගන්නවා වෘද්ධ සමයේ. ඒ නිසා විශේෂයෙන්ම පීලන ਸੰతాප ලක්ෂණ ප්‍රකටව දැනෙන ඒ සමයේ පීලන ਸੰతాප පමණක් නෙමේ සංකත විපරිණාම ලක්ෂණ දකින්න ඕන සංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා බව. ඉතින් මේ පංචස්කන්ධයේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තු නිසා ඒ හේතු දුර්වල වෙනකොට දැන් මේ ටිකෙන් ටික දුබල වෙනවා. විපරිණාම කියලා කිව්වේ ටිකෙන් ටික වෙනස් වෙනවා. පීලන කියලා කිව්වේ පීඩාකාරී බව. ਸੰతాප කියලා කිව්වේ දවන තවන ගතිය. ඉතින් මේ ගති ලක්ෂණ වඩාම හොඳින් ප්‍රකට වෙන අවස්ථාවේ තමයි අපිට ඒවා පිළිබඳව අවධානය යොමු කරලා අර බණ මඩුවේදී අහපු බණ බණ පොතෙන් කියවලා අපි ඉගෙනගත්තු බණ ජීවිතය තුළින් ප්‍රායෝගිකව අත්දැකීමෙන් යථාර්ථය අවබෝධ කරන්නට මේ දුක්ඛ සත්‍යයි මේ දුක්ඛ ලක්ෂණයයි කියලා වටහා ගන්නට සුදුසුම කාලවකවානුවක් තමයි වෘද්ධ සමය. ඒ නිසායි අපි සිහිපත් කළේ ත්‍රිලක්ෂණ ප්‍රඥාව අවදි කරගන්නට අවශ්‍යයි ඊළඟට අනිත්‍ය දුක්ඛ ඊළඟට අනාත්ම. අනාත්ම කියලා කියන්නේ අපි මේ පංචස්කන්ධය සත්වයේක්ය පුද්ගලයේක්ය ආත්මයක්ය මමය කියන දැඩි බන්ධණයෙන් තමයි පවත්වන්නේ. නමුත් මම කියලා හිතාගෙන හිටියට මට ඕන හැටියට කිසිවක්ම පවතින්නේ නැහැ කියලා ඊටාම පැහැදිලිව දැනෙන අවස්ථාවක් වෘද්ධසම්. ඒ කියන්නේ Tamanට ඕන විදිහට ඇසින් බලන්න බෑ. ඉතින් ඇහැ Tamanගේ නම් Tamanට ඕන විදිහට හසුරවන්න පුළුවන් වෙන්න ඕන. ඒ Tamanගේ නොවන නිසා Taman කියලා කෙනෙක් පුද්ගලයෙක් සත්වයෙක් මම කියලා කෙනෙක් නැති නිසා හේතුප්‍රත්‍යයෙන් ඇස හටගෙන තියෙන නිසා තමයි ඒ හේතුප්‍රත්‍ය වෙනස් වෙනකොට ඇහැ වෙනස් වෙලා තියෙන්නේ. හේතුප්‍රත්‍යයෙන් හටගත්තු නිසා තමයි ඒ අදාළ හේතුප්‍රත්‍ය වෙනස් වෙනකොට කන වෙනස් වෙලා තියෙන්නේ. ඊළඟට අපේ අතපය වාරු නැති වෙලා තියෙන ඉතින් මට ඕන නම් මට ඕන විදිහට ඒව හසුරවන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම බැරි වෙන්නේ ඇයි? අදාළ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන ඒ හේතු වෙනස් වෙනකොට වෙනස් සිත තමන්ගේ නම් තමන්ට ඕන විදිහට හසුරවන්න පුළුවන් වෙන්න. අපි කය පැත්තකින් තියමුකෝ. ඒක ඕලාරිකයි, ඒක දුබල වෙනවා. නමුත් සිත ඇයි අපට ඕන හැටියට හසුරවන්න බැරි? වයෝවෘද්ධ වුණහම විතරක් නෙමෙයි ළමා කාලේ, තරුණ කාලේ, මැදි වියේදී මේ කවර අවස්ථාවකවත් අපට ඕන විදිහට ඒ හිත හසුරවන්න බැරි. සමහර දේවල් හිතෙන් අයින් කරන්න ඕන කියලා අපි හිතුවට ඇයිද අයින් වෙන්නේ නැත්තේ? එතන සත්වයක් පුද්ගලෙක් ආත්මයක් හෝ මම කියලා කෙනෙක් ඇත්තේ නැහැ. අදාළ හේතු ප්‍රත්‍යයෙන් ගොඩනැගෙන කරුණු ඒ හේතු ප්‍රත්‍යයන් පවතින තාක්කල් පවතිනවා. අපි කැමති වුණත් අකමැති වුණත් ඒ හේතු ප්‍රත්‍ය වෙනස් වෙනකොට ඒවා වෙනස්